ඒ තමයි සාංචියේ තුරන් වල කැටයම් කරලා තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත්වෙච්ච ඒ බෝධින් වහන්සේලා ඒ වගේම ඒ කාලේ ඉඳලා ඒ සත්බුදු වන්දනාව තෙරුවන් සරණ ගිය ශ්‍රාවක පිරිස වන්දනාවක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. වන්දනාවකින් කරන්නේ ಗುಣ සිහි කරලා ගෞරව දැක්වීම. ඉතින් අපි ඒ වන්දනාවෙන් කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහි කරලා ගෞරව දැක්වීම. මේ සත්බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා හත් නමක්. මේ ගැන තොරතුරු බුදුරජාණන් වහන්සේ විසින්මයි දේශනා කළේ. පින්වත්නි මේ බුදුරයන් වහන්සේලාගේ පහළ වීම ඊ타ත්ම දුර්ලභ දෙයක්. ඒ කියන්නේ ලෝකේ මනුස්ස ජීවිතේ ලැබීම කොච්චර දුර්ලභයිද කියන එක ගැන අපි දන්නවනේ. ඉතින් මනුස්ස ජීවිතේ ලැබීම දුර්ලභ එකේ බුදු කෙනෙක් පහළ වීමේ දුර්ලභකම ගැන අපිට කිය යුතු තරම්ම නැති දෙයක්. ඉතින් බුදු කෙනෙක් පහළ වීමේ දුර්ලභකම ගැන තේරෙන්න නම් අපිට ඉස්සෙල්ලා ඉගෙන ගන්න වෙනවා කල්පය කියන වචනේ ගැන. ඔබ අහලා තියෙනවද කල්පය කියන වචනේ? කල්පය කියලා කියන්නේ අති දීර්ඝ කාල පරිච්ඡේදයකට කියන නමක්. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයකට අවුරුදු කීයක් විතර තියනවාද කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා මහණෙනි කල්පයකට මේ තරම් අවුරුදු අවුරුදු 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් තියනවා කියලා අවුරුදු වලින් කියන්න බෑ කිව්වා. කල්පය කියන එක ඒ තරම්ම දිගයි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි එහෙමනම් උපමාවක් කියන්න පුළුවන්ද කියලා ඇහුවා. කල්පේ කුයිතරම් දිගයිද කියලා. උපමාවක් පුළුවන් කියලා. උපමාවක් දේශනා කළා. සතපුම් හතරක් දිග සතපුම් හතරක් උස සතර සතපුම් හතරක් පළල ගලක් තියෙනවා ලොකු කළු ගලක් අවුරුදු 100කට වතාවක් කෙනෙක් මේ කළු ගල රෙදි කෑල්ලකින් පිහිදෙනවා. කාලයක් ගියාම ඒ කළු ගල පොළොව මට්ටමට ගෙවෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කල්පේ ඒ ඉවර නැහැ. දැන් කාලය ගැන බුදුරජාණන් වහන්සේ ওই කියන දේශනාව තේරුම් ගන්න කොහොමද? මොකද හේතුව අපිට මේ අලුත් ලෝකේ විස්තර වලින් හම් වෙන්නේ මේ මිලියන ගණන් වලින් අවුරුදු මෙච්චර පරණයි පෘථිවිය මෙච්චර පරණයි කියලා. මේක අපිට තේරුම් ගන්න බැරි වෙන්නේ ලෝකේ තියෙන එක දෙයක් නිසා. ඒ තමයි අනිත්‍ය. ඒ කියන්නේ මේ රොඩු කෑල්ලක් පව හොයාගන්න බැරි වෙන්නම මේ ලෝකේ අනිත්‍ය වෙලා යනවා හැම දෙයක්ම. ඒ නිසායි අපිට මේ ඉතිහාසය ගැන තොරතුරු බොහොම සීමිත ඥානකින් ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එවැනි කල්ප දෙවෙනි ලෝකේ තමයි ඒ වගේ දැන් ඔය ඔය කියාපු කල්ප කියන කාල වගේ කල්ප 100ක් ඇතුළත බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ හත් නමයි. දැන් අපි ගමු ගෞතම බුදුරජාණන් වහන්සේ මේට අවුරුදු 2630කට කලින් මිනිස් ලෝකෙ ඉපදුනා. මේ දක්වා තාමත් අපිට මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙන කෙනෙක් ඉපදුනාද? කෝටි සංඛ්‍යාත මිනිස්සු ඉපදුනා. මිනිස්සු ඉපදිලා මිනිස්සු මැරිලා යනවා. අඩු ගානේ සක්විති රජ කෙනෙක්වත් පහළ වෙලා නැහැ. එතකොට අපිට පේනවා ඒ වගේ ශ්‍රේෂ්ඨ අයගේ පහළ වීම කොයිතරම් දුර්ලභද කියලා. බුදුරජාණන් වහන්සේ තමයි මේ අතීතයේ විස්තර අපට දේශනා කරන්නේ. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මීට කල්ප 91කට කලින් දැන් අර කියාපු જાතිය කාල පරිච්ඡේද 91කට කලින් මේ ලෝකේ පහළ වුණා විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ නමක්. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක්. එතකොට ඒ කාලේ විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ පිරිනුවන් පෑවා. ඒ ධර්මයේ කාලයක් යනකොට මිනිස්සු අතහැර ගියා. එතකොට ඒක නැති වෙලා ගියා. ඊට පස්සේ කල්ප 60ක් බුදවරු නැහැ. ඒතකොට බලන්න එක කල්පයක බුදුරෙක් බුදුරන් වහන්සේ නම පහළ වෙලා පිරිනම් පෑවම ඊට පස්සේ කල්ප 60ක් ලෝකේ බුද්ධ ධර්මේ නැහැ. බුදු කෙනෙක් විසින් අවබෝධයෙන්ම දේශනා කරන මේ ධර්මයේ ලෝකේ නැහැ. දැන් කල්ප 60ක් එතකොට බලන්න මේ ධර්මයේ තියෙන කාල නෙමෙයි ලෝකේ වැඩි. ධර්මයේ නැති කාලමයි. ඒ කල්ප 60 තුල ඉතින් මිනිස්සු කිසි කෙනෙකුට සතර අපායෙන් ඈතර වෙන්න පුළුවන් වෙන්නේ. ඒ ධර්මයේ නැති නිසා. ඊට පස්සේ කල්ප 60කට පස්සේ සිඛී වෙස්ස බෝ කියලා බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙනවා. මීට 31 වෙන කල්පේ. එතකොට ඒ කියන්නේ එක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා සිඛී කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්ම දේශනා කරන පිරිනමන් පාලා කාලයක් ගිහිල්ලා ඒ ශාසනේ නැතු යනවා. ඊට පස්සේ විසබෝ කියන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. පහළ වෙලා ධර්ම දේශනා කළා කාලයක් ගිහින් නැතු ගියා. ආයමත් කල්ප 30ක් බුදුරයන් වහන්සේලා නැහැ. ඒ කල්ප 30 ගෙවුනට පස්සේ දැන් මේ අපි ගත කරන මේ කල්පය ලෝකෙට උදා වුණා. මේ කල්පයට කියන්නේ මහා භද්‍ර කල්පය කියලා. මේ කල්පයේ ඉස්සල්ලාම පහළ වුණේ කකුසඳ කියන බුදුරජාණන් වහන්සේ. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000ක්. ඒ ධර්මය ඊට පස්සේ අතුරුදහන් වෙලා ගියා. මේ කල්පෙම ඊට පස්සේ පහළ වුණා බුදුරජාණන් වහන්සේ නමක් කෝණාගමන බුදුරජාණන් වහන්සේ දැන් මේ කකුසඳ කෝණාගම කියන බුදුරජාණන් වහන්සේලා දිනම මේ ඉපදිලා තියෙන්නේ කපිලවස්තු ප්‍රදේශයේමයි ඒ කිට්ටුවම ධර්මාශෝක රජුගේ ඒ තැන්වල මේ කුළුණු පිහිටෙව්වා. දැන් ඒ කුළුණු කඩාවැටලා තියෙන පැත්තකට වැටලා. කකුසඳ කෝණාගමන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා කාශ්‍යප. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. ඊට පස්සේ දැන් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120ට බහිනකම්ම බුදුරෙක් නැහැ. ඒත් ඒ තාම එකම කල්පෙම යන්නේ. ඊට පස්සේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120 දී අපේ වාසනාවට ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. උන්වහන්සේ පින්නම් පෑවා. ඉතින් අපි ධර්මයේ අල්ල ගන්න අය අල්ල ගන්නවා අතාරින අය අතාරිනවා. ඉතින් දැන් මේ මේ මහා භද්‍ර කල්පේ දැන් ඔන්න අපේ තාම කල්ප ඉවර වෙලා නැහැ. මේ ආයස අඩු වෙගෙන අඩු වෙගෙන ගිහිල්ලා මේ ආයස අඩු වෙනවා අවුරුදු 10ට. කල්ප ඉවර වෙන්නේ මේ කල්ප ඉවර වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවසන් වුණාට පස්සේ. එතකොට මේ අවුරුදු 10ට අඩු වෙලා මිනිස්සු මේ සත්තු වගේ මරා ගන්නවා. ඊට පස්සේ කීප ඉතුරු වෙන මිනිස්සු අතරින් ධර්මානුකූල ජීවත් වෙලා ටික ටික මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙනවා. වැඩි වෙලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000 වෙනකම් බුදු කෙනෙක් නැහැ. දැන් මේ ලෝකේ අපි දැන්ටමත් දන්නවා දැන් අපි අපේ බුදුරජාන් වහන්සේ පිරිනම් පාලා අවුරුදු 2500 වෙනකොට දැන් මිනිස්සුන්ට ගෞතම බුද්ධ ශාසනය ධර්මය අවබෝධ කරන්න කරනවා කියන එක දැන් පුදුමයක් නේ. දැන් මිනිස්සු මගෙන් හරියට අහනෝනේ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙන්න පුළුවන්ද? සෝවාන් වෙලා පවුල් කන්න පුළුවන්ද ගෙවල් වල? අහනවා මගේ. ඒ කියන්නේ සැකමයි තියෙන්නේ. මුන්නාසේ පිරුණම්පාල විලාස් 500ක් වෙනකොට මෙච්චර විචිකිච්ඡා නම් කාලයක් යනකොට මේක නිකන් විහිළුවක් වෙනවා මාර්ගඵල ලබන්න පුළුවන් කියන කතාව. දැන්ටමත් විහිළුවක් මේක. එතකොට මේ බෞද්ධයි කියන ශ්‍රාවකයෝ වේශයෙන් ඉන්න අයම ඒක විහිළුවට ලක් කරනවා නම් තව කාලයක් යනකොට මේ ගැන කතා කිරීමත් මිනිස්සුන්ට විහිළුවක් වෙනවා. ඊට පස්සේ මේවා අතහැරලා මිනිස්සු හිතනවා නෑ මේ ජීවත් වෙලා ඉන්නකන් අපි හොඳක් කර අපි හොඳන කරන්නේ අපි මොකෝ වැරදි කරනවා ඒ නිසා අපි හොඳට ජීවත් වෙලා අපි කාලබිල සතුටින් ඉඳලා අනුන්ට උදව් කරලා අපි මෙරළ යනවා කියලා තම් කරම ලෞකික වෙනවා. ඉතින් වැඩි වැඩි ඈත නෑ යුගේ. ඊට පස්සේ ඉතින් මේක නැති වෙලා යනවා. ඊට පස්සේ අවුරුදු 80000ක් වෙනකන් ලෝකේ නෑ. දැන් තියේ නිකන් විභාග වලට ලියන්න පොත්පත් වලට තිසීස් ලියන්න තියෙයි. ඊට පස්සේ මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලෙට අවුරුදු 80000ක් යනකම් කොච්චර කල් අපිට ඉපදි ඉපදි මෙරි මෙරි ඒ තාක් ඉන්න වෙයිද අපි දන්නේ නැහැ. ඉතින් මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පහළ වීම තමයි මේ මහා භද්‍ර කල්පයේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ. ඉතින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පිරිනම් පාලා ඒ බුද්ධ ශාසනය අතුරුදහන් වුණා කියමු. ඊට පස්සේ ආයේ බුදු කෙනෙක් පහළ වෙන්නේ කවදද කියලා කවුරුවත් දන්නේ නැහැ. සමහර විට කල්ප 100ක් 1000ක් බුදුවරෙක් නැහැ. එහෙම තමයි මේ ලෝකේ හරි හිතන්න බැරි ලෝකයක්. ඒ කියන්නේ අපිට හිතන්න බැරි තරම්ම පුදුම සහගත ලෝකයක්. ඉතින් ඒ නිසා අපි මේ බුදුරජාණන් වහන්සේලාගෙන් එහෙම දැනගන්න ඕනේ ඒ උත්තරමයන් වහන්සේලාට අපි මේ වඳින්නේ නැත්තම් මම මේ විස්තරය කරන්න හේතුුනේ දැන් අපි සත් බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරනකොට ඔබට තව ගැටලුවක් මතුවෙන්න පුළුවන් එතකොට අපි අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන කියනවා නේද ඒක හ්ම් ඇත්ත වශයෙන්ම අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනක් හම්බ වෙලා නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනක් හැටියට අපිට හම්බ වෙන්නේ සත්බුදුරජාණන් වහන්සේලා ගැන. මේ විස්තර තියෙන්නේ දීඝනිකායේ මහා පදාන කියන සූත්‍ර දේශනාවේ. ඒක බලලා ඕන කෙනෙකුට පුළුවන් මම මේ කියන කාරණේ ඇත්ත తත්වය සත්‍ය සත්‍ය විස්තරي තහවුරු කරගන්න. එතකොට අපි පුරුදු වෙන්න ඕනේ ඒ අපිට ලොකු ලාභයක් ඒ බුදුරජාණන් වහන්සේලා ගැන නම් වශයෙන් හරි සිහි කළා වන්දනාමාන කරන්න ලැබෙනවා නම් සාමාන්‍ය ජීවිතේ මේ පෙරුවන් වැඳලා සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන සිරිතක් අපේ බෞද්ධ සමාජයේ තියෙන බවක් මම නම් දන්නේ නැහැ. ඔබ දන්නවද මේක? ඒකට අපි බලමු අපි නිකන් බෞද්ධ බෞද්ධ කිව්වට ප්‍රායෝගිකව අපි කොයිතරම් ඈත් වෙච්ච ගුරු දහමෙන් ඈත් වෙච්ච ජීවිත තමයි අපිට තියෙන්නේ. ඉතින් අපි බුද්ධාමයට ලං වෙන්න මේ අනිත් බුදුරජාණන් වහන්සේලා ගැනත් මේ විදිහට අපි දැනගෙන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කරපු කරුණු කෙරෙහි සිත පහදවාගෙන තිබීම ප්‍රයෝජනයි. පින්වත්නි අපි කතා කර කර හිටපු ඊයේ කතාබස් කරපු සූත්‍ර දේශනාවේ නම මොකද්ද? ඒක තමයි තමත් උගන්වන්නේ අපි. අபிසන්ද සූත්‍රය අபிසන්ද කියවේ මොකද්ද? ඔව් ගලාගෙන යන ගංගාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා චත්තාරෝම ඉබික්කවේ පුඤ්ඤාபிසන්දා කුසලාபிසන්දා සුඛසාහාරා. මහණෙනි සැපයට හේතු වන්නා වූ පුණ්‍ය ගංගාවන් කුසල ගංගාවන් හතරක් තියෙනවා කියලා. එතකොට මේ සාමාන්‍යයෙන් පින කියන වචනෙට වඩා ලොකු අර්ථයක් තියෙනවා පුණ්‍ය ගංගාව කියනකොට. දැන් ගංගාවක් කියවම ඒක මේ ඉවරයක් නේ නේද? ගංගාවක් කියම ඉවරයක් නැතුව ගලනවා. ඒ ඉවරයක් නැතුව අවසන් වීමක් නැතුව ගලනවා. අවසන් වීමක් නැතුව ගලනවා කුසල් කර්ම හතරකින් ඒ හතරෙන් එකක් අපි ඉගෙන ගත්තා ඉද බික්කවේ අරිය ශාවකෝ බුද්දේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති මහණෙනි ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන චිත්ත ප්‍රසාදයකින් යුක්තව සිටී ඒක තමයි පළවෙනි පුණ්‍ය ගංගාව. ඒ නොසලෙන චිත්ත ප්‍රසාදයේ ඇතුව සිටින්නේ කොහොමද කියන වග උපමාවකින් අපි ඉගෙන ගත්තා. අර අවබෝධයක් නැති ශ්‍රද්ධාව මොකක් වගේ කියලා අපි ඉගෙන ගත්තේ. පරණලක් වගේ කියලා. අවබෝධයකින් යුතු ශ්‍රද්ධාව මොකක් වගේ කියලා අපි ඉගෙන ගත්තේ ඉන්ද්‍රකීලයක් වගේ කියලා එතකොට ඒකට අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න තමයි උගන්වන්නේ ඒකට අපි pāli වචනයක් කී ඉගෙන ගත්තා සද්ධාව ගැන මතකද සද්ධාති තථාගතස්ස මතක නැහැ බෝධින් ධර්මයේ ඉගෙන ගන්න ඕනේ පිපාසිත මිනිසෙක් වතුර බොනවා වගේ දැන් අපි කියමු ඔබ හොඳටම පිපාසින් ඉන්නවා නම් උඹ වතුර එකක් හම්බුනොත් කොහොමද බොන්නේ ඒක? අනිත් වෙලාවට බොනවට වඩා විශේෂයක් නැද්ද ඒක? මොකක්ද විශේෂය? වේගෙන් බීගෙන බීගෙන යනවා. ධර්මයෙන් කියන එක හැමතිස්සෙම ලැබෙන එකක් නෙමෙයි. හැමදෑම ලැබෙන එකක් නෙමෙයි. හැම තැනම ලැබෙන එකක් නෙමෙයි. හැම කාලෙම ලැබෙන එකක් නෙමෙයි. ධර්මයේ ලැබෙන්නේ නැති කාල ධර්මයේ අතුරුදහන් වෙන කාල තියෙන ලෝකේ. ඔබ දන්නවද ධර්මයේ අතුරුදහන් වෙච්ච කාලෙක අපේ බුදුරජාණන් වහන්සේ ඉපදුනා රජෙක් වෙලා. ධර්මයේ නෑ ලෝකේ. ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ රජ කෙනෙක්. කට කතා වලින් අහන්න ලැබුණා මේ ලෝකයේ බුදුරයන් වහන්සේලා පහළ වෙලා ධර්ම දේශනා කළා තියෙනවා කියලා. කට කතාවල් අහන්න ලැබුණා. කවුරුවත් දන්නේ ඒ මොකද්ද කියලා. ඉතින් මේ රජුරවන්ට පුදුම විදියට ධර්මයට කෑදරකමක් ඇති වුණා. ආසාවක් ඇති වුණා. ඇතිලා මේ රජුරුව මොකද කළේ? අඬබිර පැතිරෙව්වා බණපදයක් දන්න කෙනෙක් කියන්න කහවණු ලක්ෂයක් දෙනවා කියලා කවුරුත් දන්නේ ඊට පස්සේ ගාන වැඩි කළා කිව්ව බණපදයක් දන්න කෙනෙක් කියන්න ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා කවුරුත් දන්නේ රජුන්ට දැන් මේ ධර්මයේ අහන්න තියෙන ඕනකම වැඩි. රජුන් නමකුත් පැටුණා ඒ නිසා දහම සොඬ කියලා. බණපදයක් අහන්න කැමති කෙනෙක් කියන්නේ බණපදයක් කියලා දෙන්න මට මම මේ රාජ්‍යයෙන් භාගයක් දෙනවා කිව්වා. ඒ දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා කවුරුයි මට බුදුරජාණන් වහන්සේ ළමකගේ බණපදයක් කියලා දෙන්නේ මම මේ මුළු රාජ්‍යෙම දෙනවා කිව්වා. ඒ දන්නේ නැහැ බලන්න මේ මිනිස් මේ බුදුරෙන් වහන්සේ මේ පාරමී පුරාගෙන යන කාලේ තිබිච්ච මානසිකත්වය. ඊට පස්සේ දහම්සල රජතුමා කල්පනා කළා බුදුවරයෙකුගේ බණපදයක් බුදුවරයෙකුගේ වචනයක් අහන්න ලැබෙන්නේ නැති ජීවිතේ මොකටද මට මේට වඩා හොඳ මම මේ ධර්මය හොයාගෙන යනවා කියලා රජකම අත්හැරියා අත්හැරලා වනගත වුණා වනගත වෙලා දැන් ඉතින් යනවා මේ ඔහේ යනවා සක්‍ර දෙවියන් ඒ දිවි ලෝකේ මේ પરම්පරාවෙන් දෙවිවරුන් අතර එක ගාසාවක් කටපාඩම් අරගෙන ආව දෙවිවරු ටිකෙක්. සක්‍රදේවි මේ ගාතාව දන්නවා. සක්‍රදේවයන් දැක්ක මේ මනුස්ස ලෝකේ මහා පුදුම මිනිසෙක් ඉපදිලා ඉන්නවා. ඒ තමයි බුදු බුදුරයන් වහන්සේ නමකගේ වචනයක් හොයාගෙන සියල්ලම අතරපේ කෙනෙක්. ඊට පස්සේ සක්‍රදේවියෝ කල්පනා කරලා මෙයාගේ මේ ධර්මයේ සෙවීමේ අවංකකමක් මම පරීක්ෂා කරන්න ඕනේ. කියලා මහා වනාන්තරයේ ඇතුලේ දැන් මෙයා ඉන්නවා යක්ෂයෙකුගේ වෙස්යෙන්. ඉතින් මේ දහම්සොඬ රජුරු ගිහිල්ලා මුන්න ගිහිල්ලා කතා කරන් පස්සේ කිව්ව රජුරු කිව්ව මම මේ බුදු රජාණන් වහන්සේ නමකගේ ධර්මයක් සොයාගෙන මම මේ යන්නේ කිව්වා. ලකා කිව්වා මම දන්නවා කිව්වා එක බණ පදයක්. මං ගාතාවක් දන්නවා බුදුරජාන් වහන්සේ නමකගේ. අනේ එහෙනම් මට කියා දෙන්න කිව්වා. මට කියා දෙන්න වෙලාවක් නෑ මට බඩගිනි කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙමනම් මං මට ওই ගාතාව කියා දීලා ඉවරලා මාව ඕන කන්න කිව්වා. එහෙම බෑ කිව්වා. එහෙම බෑ මට එතකන් ඉන්න බෑ මට බඩගිනි වැඩි කිව්වා. ඊට පස්සේ යකාම යෝජනා කළා මේ මං අර ගල් ඔබ ඔබ අර ගල් කන්දරේ නගින්න. නගලා පල්ලෙහාට පනින්න ඒ පයින්න වෙලාවට මං ගාතාව කියන්නම්. ඒකත් අහගෙනම මගේ කටට පයින්න කිව්වා. මේ රජුරු කැමති වුණා. ඉතින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මය හොයාගෙන ගිහපු ඇටි. අතීතේ. ඉතින් මේ කන්දර නැගලා පයින්නකට ඉතින් දිව්‍යයන්ගේ වෙස්යෙන් මෙයා අල්ලගෙන වාඩි කරලා ධර්මයේ කියා දුන්නා. බලන්න ගාථාවක් නැති කාලේ. දැන් ඉතින් අපිට ධර්මයේ ලැබෙනකොට අපි ධර්මයේ හරියට මතක තියාගන්න ඕනේ. ශ්‍රද්ධාව ගැන කොහොමද අපි ඉගෙන ගත්තේ? සද්ධාති තථාගතස්ස බෝධින් තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒක මේ මේකේ අපිට ඒ කියන්නේ සමහර අවස්ථාවල ධර්ම ඉගෙන ගනිද්දී බැලූ බැලමුට නිකන් ලාභයක් නෑ වගේ පෙනේ. එතකොට උනන්දුවක් ඇති වෙන්නේ නමුත් මේකේ නුවණින් කල්පනා කරලා බැලුවොත් ලාභය තියෙන්නේ මේ හිමයි. මේ ධර්මයේමයි ලාභය තියෙන්නේ. එතකොට ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධය ගැන පැහැදීම. අනාථපිණ්ඩික සිරිතුමා බහලා තියෙනවානේ. අනේ පිරිසිතුමාට පුතෙක් හිටියා. යාළුවෝ කට්ටියත් එක්ක රංචු ගහලා යනවා. ධර්මය අහන්න යන්නේ නැහැ. රජුරෝ කල්පනා කළා මොකද්ද මේකට කරන්නේ කියලා හිතුවා. රජුරෝ ගිහිල්ලා කියනවා පුතේ ඔයාට මං කහවණු 500ක් දෙන්නම්. ඔයා ගිහිල්ලා මේ ජේතවනාරාමයට කියලා බණ අහලා එන්න. මෙයා හොඳයි කියලා යනවා. ජේතවනාරාමයට යන්නේ නැහැ. රවුම ගහලා ගෙදර යනවා. ගිහලා කියනවා රාත්‍රියේ මං ඔන්න ගියා කියලා කහවණු 500 ගන්නවා. දවස් එතකොට ඒ කාලෙත් ළමයි ඉඳලා තියෙන වගේ. එතකොට දවසක් අනාථ පෙන්ඩික සිරිතුමා කල්පනා කරලා දැන් මේ ළමයා දැන් මම කිව්වම යනවා. ගිහිල්ලත් ඇවිල්ලා මගෙන් සල්ලිත් ගන්නවා. එහෙනම් දැන් මෙයා පාඩම් කරලා තියෙනවද කියලා බලන්න ඕනේ කියලා කිව්වා පුතේ අද මං ඔයාලට කවුණු 1000ක් දෙනවා. ඔයා ගිහින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඒ අහන බණ මට ඇවිල්ලා කියන්න. කිව්වම තමයි කෝ දාහ දෙන්නේ. දැන් එදා යාට යන්න වුණා. එයා ඉතින් මේ ජේතවනාරාමයට ගිහිල්ලා දැන් වාඩි වෙලා දැන් ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බණ පදයක් අල්ලගන්න දැන් කල්පනා කරනවා. දැන් අහන අහන එක මතක නැති යනවා. අහන අහන එක මතක නැති යනවා. එතකොට දැන් මෙයා කල්පනා කරනවා මට මේ හරි වැඩේ වුණේ දැන් මට සල්ලි හම්බුන්නේ නැහැ මේක මතක් කර එකක් තිය නැත්තම්. දැන් මතක නැති වුණාට අර්ථය වැටහෙනවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දැනගත්ත මෙයා මෙතන වාඩි වෙලා ඉන්නේ සල්ලි හම්බ කරන්න. ඇයි අද මේ බණ අහගෙන ගිහිල්ලා කහවණු ටික ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ 이르දි බලෙන් තමයි යට අමතක වෙන්නේ සැලැස්වේ. දැන් ඒ කියන මේ ආර්ථය මතක වෙනවා, ආර්ථය මතක් වෙනවා. ඒ වචන මතක නැතු යනවා. මේ ධර්ම දැන් ඒ දිගටම දිගටම මට රැඳිලා ඉන්න සිද්ධ වුණා මතක හිටින්නකම්. අන්තිමේදී මෙයා සෝතාපන්න වුණා. ඊට පස්සේ පියාගේ කාරණේ හරි මම ගෙදර ගියා. ගිහිල්ලා අනාථපිණ්ඩික සිටුතුමා මේ සල්ලි ටික අරගෙන කෝ බලන්න අද ඔය ආහපු එක අනේ තාත්තේ මට සල්ලි එපා කියලා. මම මෙච්චර කාලයක් මේ ධර්මයේ ගැන දන්නේ නැතුව මගේ අතින් අඩුපාඩු වුණේ. ඒක සල්ලි වලට තක්සේරු කරලා ඉවර කරන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒ නිසා ඉතින් අපි මේවෙන් ඉගෙන ගන්න ඕනේ මේ ධර්මයේ තියෙන වටිනාකම. එතකොට අපි ශ්‍රද්ධාව ගැන තමයි මේ ඉගෙන ගන්න. ඒ ශ්‍රද්ධාව කියන්නේ නිකන් ශ්‍රද්ධාව නෙමෙයි. ශ්‍රද්ධා දෙකක් තියෙනවා. ශ්‍රද්ධා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඒ දෙක මතක තියාගන්න අමෝලිකා ශ්‍රද්ධා ආකාරවතී ශ්‍රද්ධා. මොකක්ද මේ ශ්‍රද්ධා දෙක? ඔව්. ඔව් අමූලිකා ශ්‍රද්ධා කියලා කියන්නේ මේ මුලක් නැති මුලක් නැති පැහැදීම. rootless faith. ඒක මුල් නැහැ. සාමාන්‍යයෙන් අමූලිකා ශ්‍රද්ධා තමයි 100ක් ගත්තොත් 100ටම තියෙන්නේ. ආකාරවතී ශ්‍රද්ධාවට එන්න නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා යෝනිසෝ මනසිකාර්යයේදීලා කරුණාකාරණා තේරුම් අරගෙන එහෙම තමයි ඇති වෙන්නේ. එහෙම නැත්තම් දැන් අමෝ මේ අමෝලික ශ්‍රද්ධාවට ආපු කෙනෙකුට ඒ කියන්නේ මේ මුලක් නැති ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතේ අපහැදීමක් ඇති වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ධර්මයේ ගැන හිතේ අපහැදීමක් ඇති වෙන්නේ වැඩි වෙලාවක් යන්නේ ශ්‍රාවක සංඝයා ගැන හිතේ අපහැදීමක් ඇති වැඩි වෙලාවක් යන්නේ නමුත් ආකාරවතී ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම වෙනස් වෙන්නේ ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම වෙනස් වෙන්නේ ශ්‍රාවක සංඝයා කෙරෙහි තියෙන පැහැදීම වෙනස් වෙන්නේ දැන් අපිට ඕන කරන්නේ අමෝලිකා ශ්‍රද්ධාව නෙවෙයි අපට ඕන කරන්නේ මොකක්ද? ආකාරවතී ශ්‍රද්ධා. ඒ ආකාරවතී ශ්‍රද්ධාවට එන්න තමයි අපි මේ ධර්මයේ ඉගෙන ගන්නෙ. ඉතින් ඊයේ අපි ඉගෙන ගත්තේ ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ 9. අද අපි ඉගෙන ගන්නේ ධර්මයේ ගුණ 6. ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ පටන් ගන්නේ කොහොමද? සුවාඛාතෝ භගවතා ධම්මෝ භගවතා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධම්මෝ කිව්වේ වදාරන ලද ධර්මය ස්වාඛාතෝ දැන් ස්වාඛාතෝ කියන වචනේ හැදිලා තියෙන්නේ සු අක්ඛාත කියන වචන දෙකෙන් අක්ඛාත කියන්නේ පවසන ලද්දේය සු කියන්නේ මනාකොට මනාකොට පවසන ලද්දේය. ඒ වගේ මේ සුයන්න දාල විශේෂයෙන් අපි කියන දේවල් තියෙනවනේ. මොනවද? ඔව්. ගොඩක් විශේෂණ සුවිශේෂ. ඊළඟට ගොඩක් සිල්වත් නම් සුසිල්වත්. අපි කියන්නේ ඒ වගේ සුයන්න දාලනේ. එතකොට හොඳ චරිතවත් නම් සුචරිතවත්. ඒ වගේ වචනයක් තමයි මේ මම අකොට සු අක්ඛාත කියන වචන දෙකෙන් තමයි ස්වාක්ඛාත මනාකොට දේශනා කරන ලද්දේය. ඒක තමයි පළවෙනි ගුණේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ. මොකද්ද පළවෙනි ගුණය? මනාකොට දේශනා කරන ලද බව. well preached. මනාකොට දේශනා කරන ලද බව. එතකොට ඒක මෙන්න මෙහෙමයි විස්තර වෙන්නේ. ආදි කල්යාණ මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං කියලා. ඒක තමයි මනාකුඩ දේශනා කළා කියන්නේ. මොකද්ද මනාකුඩ දේශනා කළා කියන එකේ තේරුම මේ අවුලක් නැහැ. ආදි කියන්නේ පටන් ගැනීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේගේ ධර්ම දේශනාවල පටන් ගැනීම සුන්දරයි ආදි කල්යාණයි දැන් සාමාන්‍ය සමහරු තියෙනවා පටන් ගන්න ලස්සන්ට මැද අවුල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම නැහැ ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පටන් ගැනීම සුන්දරයි මැද සුන්දරයි සමහරුන්ගේ කතාවල් වල පටන් ගැනීමත් හොඳයි මැදත් හොඳයි ඉතුරු ටික අහගෙන ඉන්න බෑ එපා වෙනවා. එක්ක අවුල් තේරෙන්නේ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පටන් ගැනීම සුන්දරයි, මැද සුන්දරයි, පරිෝසాన කියන්නේ අවසන් වීම. අවසන් වීම සුන්දරයි. ඒ බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනාවකම උන්වහන්සේ වදාළ ධර්මයේ ওই ලක්ෂණ තියෙනවා. ඒ කිව්වේ හොඳ ආරම්භයක් තියෙනවා. කල්යාණ වූ සුන්දර ආරම්භයක් තියෙනවා. උන්වහන්සේගේ දේශනාවල ඒ ආරම්භ ඉස්සරහට යනවා. සුන්දර වූ මැදක් තියෙනවා. හොඳ අවසන් වීමක් තියෙනවා. සුන්දර නිමාවක්. එතකොට ඒ ධර්මයේ මේ ලක්ෂණේ තියෙන නිසා තමයි මේ ධර්මය අහගෙන ඉන්න කෙනා අවබෝධ කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහෙවත් ඔබ බලලා දැකලා තියෙනවද මේ මේ අද එක කොටසක් දේශනා කළා ඉතුරු කොටස පස්සේ කියන්න. තියෙනවද එහෙම එකක්? නැහනේ. සම්පූර්ණ දේශනාව තියෙනවා. දේශනාව ඉවර වෙනකොට ධර්මය අවබෝධ වෙනවා. ඒ කියන්නේ මේ දේශනාව අහගෙන ඉන්න කෙනාට අවබෝධ වෙනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ තියෙන විශේෂත්වයක්. මනාකොට දේශනා කරපු දෙයක තියෙන එකයි. ඊළඟට සාත්තං සාත්තං කියන්නේ ස අත්තං අර්ථ සහිතයි. ඒ කියන්නේ අර්ථ නැති වචන නැහැ. ඊළඟට සබ්යංජන දැන් බුදුරජාණන් වහන්සේගේ අර්ථ සහිත වචන දැන් pāli භාෂාවේ ලෝකයේ අනෙක් හැම භාෂාවකම තියෙනවා අනිත් සෑම භාෂාවකම තියෙනවා නරක වචන. කුණාරප තියෙනවා. පාලි භාෂාවේ නැහැ. වර්ණ විශේෂත් හැම භාෂාවකම තියෙනවා මිනිස්සුන්ට අපහාස කරන කෑලි. නිඳා කරන කෑලි. නරක වචන තියෙනවා. මේ පාලි භාෂාවේ නැහැ. බුද්ධ දේශනා එකකවත් නැහැ. අර්ථ සහිතයි හැම වචනයක්ම. નિસર્ව අර්ථ මේ මේ වචනේ මෙතනට වැඩක් නැහැ. කියලා අයින් කරන වචනයක් නැහැ. ඒකයි මේ අර්ථ සහිතයි. සබ්යංජන සබ්යංජන කියලා කියන්නේ පැහැදිලි ප්‍රකාශ කිරීම වලින් යුක්තයි. පැහැදිලි ප්‍රකාශ කිරීම වලින් යුක්තයි. ඊළඟට කේවල පරිපූර්ණම් පරිසුද්ධං කේවල පරිපූර්ණම් කියන මුළුමනින්ම පරිපූර්ණ පරිසුද්ධං කිවි පිරිසිදු බ්‍රහ්මචර්යයන් කිව්වේ නිවන් මඟ තමයි දේශනා කරන්නේ එතකොට ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට ස්වාකාත කියලා කියන්නේ දැන් ඔබ තේරුම් ගත්තොත් ස්වාකාත කියන්නේ කියලා දැන් අපි හැමදාම ස්වාකාතෝ භගවතා ධම්මෝ කී අපි කොච්චර වැන්දත් අපි මොකක්ද මේ ස්වාඛාත කියලා කියන්නේ කියන එක තේරුම දන්නේ නැත්නම් අපි හිත පහදිනවද? අපි හිත නොපහදින ධර්මයක් සරණං ගච්ඡාමි කියවට සරණ යන්න පුළුවන්ද? සරණ යන්න පුළුවන්ද? බෑනේ. සරණ යන්න නම් අපි ඒ ධර්මයේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. නොදන්නා දෙයක් අපි සරණ යන්නේ කොහොමද? සරණ යන්න බෑනේ. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ විලක්ෂණ ටිකේ තියෙන මොකද්ද එතකොට? ආරම්භයත් සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ, ආර්ථ සහිත පැහැදිලි ප්‍රකාශ කිරීම වලින් යුතු මුළුමනින්ම පරිපූර්ණ පිරිසිදු නිවන් මඟ. එතකොට ඒ විදිහට ධර්මය ගැන මේකයි ධර්මය කියලා කියන්නේ කියන ගැන මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියන අදහස අපේ හිතට ඇවිල්ලා නැත්තම් අපිට ධර්මයේ සරණ යන්න බෑ. ඒ කියන්නේ දැන් සරණ යනවා කියලා බොහෝ විට අපි නිකන් කියන්නම් වාලි ගිරව් වගේ අපි කියයි දැන්. ගිරව් කියන්නේ බත් කෑවද කියලා පුරුදු කරාම ගිරවත් ඒකම කියනවා. ඉතින් අපිට පුළුවන් අපි කියනවා පින්වත්නි එහෙනම් දැන් පන්සිල් ගම්මු කියලා දැන් ඉතින් අපි කියන බුද්ධං සරණං ගච්ඡාමි කියන එකට ඔබත් කියනවා. ධම්මං සරණං ගච්ඡාමි කියලා ඔබත් කියනවා. නමුත් අපි අහුවොත් එන්නේ මොකද්ද මේ ධම්මං සරණං ගච්ඡාමි කියලා ඔබ සරණ ගියේ? අපි ධර්මයේ සරණ ගියා කියනවා. මේ ධර්මය මොකද්ද? කියන්න බෑනේ. තේරෙන්නේ නැහැ කියන්නේ. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. අපි මේ සරණ ගියා මෙන්න මේ මේ ලක්ෂණ වලින් යුක්ත ධර්මය. කියලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මොකද පින්වතුනි මේ මුලැමැදාග පිරිසිදු ආර්ථ සහිත පැහැදිලි ප්‍රකාශ කිරීම වලින් යුක්ත මුළුමනින්ම පිරිපුන් පිරිසිදු නිවන් මඟ කියන්නේ චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍ය විස්තර වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන චතුරාර්ය සත්‍ය අවබෝධයේ අවබෝධයට නැඹුරු වෙලා පවතින දහම් කොටස් 37ක් උන්වහන්සේ විග්‍රහ කර කර දුන්නා. ඒකට අපි මොකද්ද කියන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ තමයි සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉරිදිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ එතන එකක් එකක් ගන්න ඔක්කොම 37ක් එතන තියෙනවා අවුරුදු 45ක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ දේශනා කර මුලැමැදාග සුන්දර අර්ථ සහිත පැහැදිලි ප්‍රකාශ කිරීම වලින් යුතු ධර්මයේ තමයි ඒ. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණම එකතු වෙලා තියෙන්නේ දැන් ඉතින් මේ බෝධිපාක්ෂ ධර්ම 37ක් කියවනේ. ඔක්කොම ඉලක්කය වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයටයි. එතකොට බුදු බුදු කෙනෙක් පහළ වෙලා ලෝකේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට මේක තමයි ස්වාකාතු භගවතා ධම්මෝ කියලා කියන්නේ. ඊළඟ ගුණය මොකද්ද? සම්දිට්ඨිකෝ. සම්දිට්ඨිකෝ කියන්නේ ඔව් මේ ජීවිතේදීම අවබෝධ කර හැකි දෙයක්. මේ ජීවිතේදී මේ ධර්මය අවබෝධ කළාම ඒ මේ ජීවිතේදී සද්ධානුසාරී වෙනවා. ඊළඟට ධම්මානුසාරී වෙනවා. ඊළඟට ඊළඟට මොකද්ද වෙන්නේ? සෝවාන් වෙනවා. ඊළඟට සකදාගාමි වෙනවා. ඊළඟට අනාගාමි වෙනවා. ඊළඟට රහත් වෙනවා. මෙන්න මේ කියන ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරන්නා වූ පිළිවෙලවල් පීවරවල් මේ ජීවිතයේදීම ඇති කරලා දෙන නිසා ඒ ධර්මයට සංදිත්තිකයි කියලා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සංදිත් ටික නැත්තම් කවුරුවත් සුවම් වෙනවද? නෑ මනුස්ස ලෝකේ කවුරු සුවම් වෙන්නේ නෑ නේද? කවුරුත් සකදාගාමී වෙනවද? කවුරුත් සකදාගාමී වෙන්නේත් නෑ. කවුරුත් අනාගාමී වෙනවද? කවුරුත් අනාගාමී වෙන්නේත් නෑ. කවුරුත් රහත් වෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දේශනාවෙන්ම මිනිස් ලෝකයේ එක්කෙනෙක් සෝවාන් වුණා. උන්වහන්සේගේ දෙවන දේශනාවෙන් මිනිස් ලෝකේ 5 දෙනෙක් රහත් වුණා. මේ මොකද මේ වෙන්නේ? ධර්මයේ ස්වාකාතයි. ඊළඟට සම්දික්තිකයි. මේ ජීවිතයේදීම අවබෝධය ඇති කරලා දෙන නිසා. දැන් අපි හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ජීවිතය අවබෝධ කරන්න පුළුවන් එකක් හැටියට නෙවෙයිනේ. අපිට කාලය තිස්සේ අහන්න වෙලා තියෙන්නේ බුදු කෙනෙකුගේ ධර්මයක් අපිට අවබෝධ කරගන්න පිං නැහැ. පිං මදි. අපි කරන්න ඕනේ ඒ නිසා මොකක්ද? පාරමී පුරාගෙන යෑමයි. අඩු ගණනේ පාරම පුරනවා නම් කමක් නැහැ. එහෙම කවුරුත් පුරන පාරමිතාවකුත් මට නම් පෙන්ලා නැහැ. කට කතාවට විතරක් කියාගෙන යන වාද කරන්නේ. වාදෙට විතරක් කියනවා වාදෙට විතරයි මට නම් එක හම්බිලා තියෙන්නේ. හැබෑවට නම් නෙමෙයි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ජීවිතයේදී අවබෝධ කරන්න පුළුවන් කියන අදහසට වඩා බෞද්ධ සමාජය තුල තියෙන්නේ සම්දිත්තික නෙවෙයි කියන අදහසයි. ඇත්තද බොරුද මම මේ කියන්නේ? සම්දිත්තිකය කියලා හිතාගෙන ඉන්න ගොඩාක් අය සම්දිත්තික නෑ කියලාද? සම්දිත්තික නෑ කියලා නේද? ඉතින් අපි එතකොට අපි අපි පහදින්නේ කොහොමද? අපේ හිත පහදින්නේ කොහොමද? අපි ශ්‍රද්ධාවට එන්නේ කොහොමද? අපි ශ්‍රද්ධාවට එන්න නම් මේ ධර්මයේ සම්දික්තිකයි කියලා අපේ හිත පහදින්න ඕනේ. එතකොට ධර්මයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම මේ ජීවිතයේදීම අවබෝධ කරන එකක්. සම්දික්තිකෝ. ඊළඟ ගුණය මොකද්ද? අකාලිකෝ. අකාලිකෝ කියන්නේ ඔව් කාලයකට අයිති නෑ. ඒ කිව්වේ දැන් අපි ගත්තොත් මේ අපි රස්සාවක් කරනවා කියමු. රස්සාවක් කරනකොට ඒ රස්සාවේ padi ගන්න එක්ක මාසියක් බලන් ඉන්න ඕනේ. අපි ගහක gediyak අපි ගහක් මොනවා කුඹරක් ලැබුවොත් බලාගෙන ඉන්න ඕනේ ආස්වැන්න ලැබෙනකන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙම නෙමෙයි. හරියටම ධර්මයේ ප්‍රගුණ වෙලා ආවොත් ඒ ආපු වෙලාවෙම ප්‍රතිඵල තියෙනවා. ඒ මොකද හේතුව? ඒ නිසානේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමහරු ඒ ඒ ධර්මයේ වැඩෙන ආකාරයට එක තියෙන්නේ. මම ධර්මය අවබෝධ කරන අයගේ මේ මේ කාලපාරාසි කාල වේලා මේ එක්තරා පිළිවෙලක් තියනවාද? පිළිවෙලක් නැහැද? සමහර උදේ එනවා හවස රාත් වෙනවා. ඒක සිද්ධියක් තියෙනවා ඒ පොඩි ළමයාගේ වයස මේ අවුරුදු 7යි. අවුරුදු 7ක පොඩි දරුවෙක් මේ හොඳට සැපට ඇදිච්ච පින්වන්ත ළමෙක්. භද්‍රයාගේ නම. භද්‍ර කියන එකේ තේරුම සුන්දර කියන එක. ඉතින් දෙමාපිය කල්පනා කළා මේ අපේ මේ ළමයාට මේ සපසේ ජීවත් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? අම්මයි තාත්තයි කතා වුණා අපි මේ ළමයාව බුදුරජාණන් වහන්සේට බාර දෙමු. ළමයට වරදක් වෙන්නේ කියලා මේ ළමයාත් පඩාගෙන ගියා. ගිහලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ බොහෝම ආදරෙන් පතල පතල කිව්වා මේ දරුව ලබා ගත්තා. ඔබ වහන්සේට මේ දරුව පූජා කරනවා. කියලා මේ දරුවා මේ බුදුරජාණන් වහන්සේට බාර දුන්නා. උන්වහන්සේ පිළිගත්තා. පිළි අරගෙන ඊට පස්සේ ආනන්ද හඳුරන්ට බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද මේ සිඟිති දරුවා පැවිදි කරන්න මහා පුරුෂයෙක් වෙනවා කියලා. උදේ මහාන කළා හවස රහත් වුණා. අවුරුදු 7යි වයස. හවස උදේ මහාන පැවිදි කළා හවස නෙවෙයි රහතන් වහන්සේ නමක්. බලන එතකොට මේ එයාගේ තියෙන කුසලතාවයේ උපරිමයට ඇදලා ගන්න මොකේද පුළුවන්? ධර්මයටයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එතකොට මේ ධර්මයේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන උපමා බැලුවොත් මේක දැන් මේ හොඳ ලස්සනට ගැලපෙනවා. දැන් අර භූමිජ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා. මිනිසෙකුට කිරි ඕනේ නම් එළදෙනෙකුගෙන් කිරි ගන්න ඕනේ නම් එයා කරන්න ඕනේ එළදෙනගේ කිරි වාජනයක් තියලා කිරි තනවුරුල්ලෙන් අදින්න ඉපෑ කිරි එන්න. නමුත් කෙනෙක් ඉඳගෙන එළදෙනගේ මේ හොම්බ ඉස්සරහෙන් තියෙනවා බාල්දියක්. ඔළුව පාත් කරනවා අර ඔබනවා ඒකට. ඔබලා අන් දෙකෙන් අදිනවා. අනේ පින්වත් එළදෙන කිරි ලැබේවා. කිරි ලැබේ පතපත. දැන් දැන් යන්නේ උදේ ඉඳලා හවස් වෙනකම් පැතුවත් මුළු ජීවිත කාලේ පැතුවත් කිරි එරෙයිද? බලන්න බුදුරජාණන්සේ උපමා අපේ පැතිල්ල වගේ තමයි. ඒ කවදාවත් ඒ කිරියරින ප්‍රතිපදාවක් එතන නැහැ. පැතුවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිරි එරෙන්න නම් කිරි එරෙන තැනකට ගිහිල්ලා තනබුරුල්ලෙන් කිරි අදින්න ඕනේ. එතකොට තමයි කිරියක් කිරෙන්නේ. ඊළඟට එතනම තව උපමාවක් තියෙනවා. මේ තල ඕන කෙනෙක්, තල තෙල් ඕන කෙනෙක් සෙක්කුවකට තල දාලා කරකවන්න ඕනේ. එතකොට එන්නේ තල තෙල්. එයා එහෙම නැතුව සෙක්කුවකට වැලි දාලා කරකෙව්වත් තල තෙල් ඉන්න කියලා තල තෙල් ඉන්නේ නැහැ කියලා. ඒ උපමාවලින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ උන්වහන්සේගේ ධර්මයේ ප්‍රාර්ථනා වලින් ලබන එකක් නෙමෙයි. උන්වහන්සේගේ ධර්මය ප්‍රායෝගිකව ධර්මානුධර්ම ප්‍රතිපදාවකින් ලබන එකක්. එතකොට මේ ධර්මයේ අකාලික වෙන්නේ ඒකයි. මේ ධර්මයේ ඒ ඕනෑම කාලයක අවබෝධ කරන්න පුළුවන්. අපිට මේ කාලේ වුණත් අපිට මේ කාලේ කියන්න බෑ. දැන් මේ යුගය ඉවරයි. දැන් ධර්මය අවබෝධ කරන්න බෑ කියලා කියන්න බෑ. ඇයි පින් තියෙන යා ඉන්න පුළුවන්. ඕනතරම් පින් තියෙන අය ඉන්න පුළුවන් ධර්මයේ නැතුව ධර්මයේ නැතුව අවබෝධ වෙන්නේ නැති. එතකොට යාට හරියටම පිරිසිදු ධර්මය අහන්න හම්බ වුණොත් මේ කාලෙත් යාට අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සම්දිට්ඨිකයි අකාලිකයි. ඊළඟට උන්වහන්සේගේ ධර්මයේ මොකක්ද ඊළඟ ගුණේ? ඒහි පස්සික. ඒහි කියන්නේ එන්න. ඒහි පස්සික. ඇවිත් එන්න බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ඊළඟ විශේෂ දේ තමයි ඒහි පස්සික කියන. ඇවිත් බලන්න. එතකොට උන්වහන්සේ වදාළ ධර්මය ඕනෑම බුද්ධිමත් කෙනෙකුට ඇවිදින් බලන්න පුළුවන්. බලන්න තියෙන්නේ ඕපනයිකෝ තමා තුලින්. දැන් අපිට වෙලා තියෙන අපේ රටේ අයට තමා තුලින් නෙමෙයි බලන්න හදන්නේ. අසවලාගේ සීල් කොහොමද? අසවලාගේ භාවනාව කොහොමද? අසවලාගේ දහම් දනු කොහොමද? එහෙම බලන්න බෑ මේක. තමා තුලින් බලන්න ඕනේ. දවස බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ වයසක 100 කෙනෙක් මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේව 100 ගෙන් 100 මේ 100 මේ දාන දෙනවද කියලා. ඒතරක ඕ ස්වාමීනි එහෙමයි ස්වාමීනි මම දාන දෙන්නේ අනිත්‍ය වගේ නෙමෙයි හොඳට හිතලා කිව්වා. ඒ කොහොමද කියලා මම සිල්ලුතුම්ම තෝර තෝර කිව්ව දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔයා ගිහි කෙනෙක් නේ. ඔයා සිල් තුන එකකට ජීවත් වෙලා ඉඳලාද සිල් තුන හොයන්නේ? කොහොමද හොයන්නේ කියලා කිව්වා. කිව්වා ඔයා දාන දෙනකොට බුදුරජාණන් වහන්සේ කියනවා 100ට 100 ඔයා දාන දෙනකොට හිතනද මම මේ දාන දෙන්නේ ශ්‍රාවක සංඝයාටයි කියලා. නැත්නම් හොයන්න බෑ කිව්වා ඒ විදිහට. ඒක තේරුම මොකද්ද? අර මේ ධර්ම ඕපනායක නිසා බාහිරින් බලලා හොයන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඕපනායක කියන වචනේ සාමාන්‍ය තේරුම ගත්තොත් එimhe පුද්ගලිකයි. දැන් අපි ගත්තොත් මෙතන අපි ඉන්නවා කියන පිරිස දැන් අපි අතර සද්ධාාවක් එක්කෙනෙකුට හරි ඇතුණොත් ඒක පුද්ගලික නෙමෙයිද? පුද්ගලික එකක්. කාගේ හරි හිතක් මේ සමාධිමත් වුණොත් පුද්ගලික එකක් නෙමෙයි මේක. පුද්ගලික එකක්. කවුරු හරි හොඳ සීලයක පිටලා ඉන්නවා නම් ඒක යාගේ පුද්ගලික එකක් නෙමෙයිද? පුද්ගලික එකක්. කවුරු හරි හොඳට නෝනින් විමසනවා නම් ඒක යාගේ පුද්ගලික එකක් නෙමෙයිද? පුද්ගලික එකක්. ඕපනායකයි. එයා තමාතුලට තමාතුල ඇති කරගෙන පුද්ගලික එකක්. ඒ නිසායි ඕනෑම කෙනෙකුට මේ ධර්මය පින්තින් එක්කිනට දිනු කරන්න පුළුවන්. තව කෙනෙකුගේ පර්මිෂන් එකක් ගන්න ඕනේ තමන්ට ඒක දිනු කරගන්න පුළුවන්. තමන්ට ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරගන්න පුළුවන්. ඒක බාහිර කෙනෙකුට වළක්වන්න බෑ. බාහිර කෙනෙකුට බාධාවල් කරන්න බෑ. තමන්ට කරගන්න පුළුවන්. තමන් හරියටම සතර සතිපට්ඨානෙ වඩනවා නම්. ඒ මොකද මේ ධර්මයේ ඕපනායක නිසා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බලන්න මේ ධර්මයේ තියෙන ආශ්චර්යය ආච්චි කෙනෙක් හිටියා මේ දුප්පත් යන්නේන මන් නැති කන්න බොන්න නැති ආච්චි කෙනෙක් මේ ආච්චි ඇවිදගෙන ගියනකොට මේ පටාචාරා භික්ෂුණියගේ ආරාමයට ගියා දැන් ආච්චිට ඒ දානයක් ගෙනල්ලා දැන් ඉතින් ආච්චිට කන්න දුන්න කෑම රහයි දැන් ආච්චි කල්පනා කළා මම මෙතන අතපොතු ගාගෙන හිටියොත් මට මේ දැන් මෙතන හොඳ දාහනේ හම්බ වෙන තැනක්. ඒ නිසා මට බඩ පිරෙන්න මොන හරි කාලා ඉන්න පුළුවන්. දැන් ඒ රාචිගේ ඔළුවට වැටුනේ මොකද්ද? ධර්මයේද කෑමද? කෑම. පටාචාරට ගිහිල්ලා කිව්වා අනේ භික්ෂුණී මම මෙතන උදපදව කරගෙන මං ඉන්නම්. හොඳින් ඉන්න කිව්වා. දැන් ඉතින් ඉන්නවා. එතන දැන් මෙයා දැන් ඉතින් මෙන්න නැවතුනේ මොකටද? කෑමට. මේ ආච්චි කල්පනා කරනවා දැන් මම වයසක කෙනෙක්. හැමදේම මෙතන නවත්ත ගන්න එකක් නැහැ. මට මහනෝ මීට ලේසි. මට කොහොමද නිකන් හම්බ වෙනවන්නේ එතකොට? කියලා මේ පටාචාරාට කියනවා අනේ භික්ෂුණිය මම හරි කැමති පැවිදි වෙන්න. දැන් මේ පැවිදි වෙන හදන්නේ ධර්මය අවබෝධ කරගන්නද කෑමටද? කෑමට. පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ අර කුස්සියේ ඉන්න බෑනේ. දැන් පටාචා භික්ෂුණීන්කට මෙයාත් දැන් කොනේ වාඩිලා ඉන්නවා. දැන් භික්ෂුණිය ධර්ම දේශනා කරනවා. භික්ෂුණී ධර්ම දේශනා කරනවා කියන නුවණින් විමසලා බලන්න ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව අනිත්‍යයි කය අනිත්‍යයි මනස අනිත්‍යයි බොරුද කියලා බලන්න විමසලා බලන්න කියනවා දැන් මේව කියනකොට දැන් අරය අහගෙන ඉන්නවා ඊට පස්සේ කපටාචාරා කියනවා මේ එකක්වත් තමාගේ වශයෙන් පවත්වන්න බෑ පුළුවන් කියලා බලන්න මේව කියනකොට අරය අහගෙන ඉන්නවා ඊට පස්සේ කියනවා මේ ගැන අපිට අවබෝධයක් නැහැ. ඒ නිසා අපි මේකට ආස කරනවා. මේකට ආස කිරීම නිසා අපි දුක් විඳිනවා. බලන්න ඇත්තද නැත්තද? දැන් මේ ඔක්කොම දැන් හරිය හිතේ යොමු කරගෙන අහගෙන ඉන්නවා. ටික දවසක් කෙනෙකුට මෙයා කල්පනා කරනවා. මොකද්ද මේ ලාමක කෑමට තියෙන ආසාව? මම මේ ධර්මයට ආස කරන්න ඕනේ කියලා මෙයා ධර්මයේ ප්‍රගුණ කළා. සුළු කලකින් රහතන් වහන්සේනම බවට පත් වුණා. ඒක බලන්න එයා හිතපු නැති තැනකට එයා ගියේ කුමකින්ද? ධර්මයෙන්. එතකොට බලන්න ධර්මයේ විසින් මිනිසයා ඒතර ඒ ධර්මයේ පුද්ගලිකයි කියන එක තමා තුළට පමුණවා ගන්න පුළුවන් ධර්ම. දැන් එයා ආවි වෙන කාරණයකට. නමුත් එයා ධර්මයට ගියා. එතකොට ඒක තමයි ධර්මයේ තියෙන මූලික ලක්ෂණය. අපි මේක අවබෝධ කරගන්න ඕනේ. මොකක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ලක්ෂණේ තියෙන බව. එක දවසක් බුදුරජාණන් වහන්සේ ඉඳන් බුදුරජාණන් වහන්සේගේ කාලේ අන්‍ය ආගම් වලට හරියට මේ පහරක් වැදුනා. පහරක් වැදුනා කියන්නේ මේ මේ මිනිස්සු ගැහුව බැන්න නෙමෙයි. මිනිස්සු යන්නේ නැතුව ගියා. ලාභ ලෝභ නැතුව ගියා. ඊට පස්සේ තාපසයෝ ටිකක් කතා වුණා. එතන හිටිය හරීම දක්ෂ තරුණ තාපසෙක් සුසීම කියලා. තරුණ තාපසෙක් හිටියා හරීම දක්ෂයි. තාපසයෝ ටික කිව්ව දැන් බලාපන් අපිට ජීවත් වෙන්න විදියකුත් නැහැ. දැන් මිනිස්සු ඔක්කොම යනවා කියලා මේ අතෙන් යනවා කියලා බුදුරජාන් වහන්සේ යම් ගමකට යනකට හරිය විරුද්ධයි. විරෝධය තියෙන හරියට. ඊට පස්සේ කිව්ව මේ එකම දෙයක් තියෙනවා ඔක්කොම රැස් කරලා කිව්වා මේ ළමයා හොඳයි කිව්වා සුසීම. සුසීමට කිව්වා උඹ ගිහිල්ලා මහාන වෙන්. මහාන වෙලා ඔය කියන බණ කැලේ ටිකක් හොරකම් කරගෙන වරේ. අපිත් ඒකම මෙහි කියමු කිව්වා. මම ඒ කාලේ වෙච්ච දේවල්. ඉතින් මොකද කළේ සුසීම ගියා. ආනන්ද හඳුර හම්බ වෙන්න ගියා. ගිලක ස්වාමීනි අනේ මට මේ සංසාරයෙන් මිදෙන්න ඕනේ. මට මේ ධර්මයේ ඉගෙන ගන්න මම පැවිදි කරන්න. බුදුරජාණන් වහන්සේලාට සුසීම එක්කන් ගියා. ගිලකෝ ස්වාමීනි මේ තරුණෙක් ඇවිල්ලා ඉන්නවා මේ මහාන වෙන්න ඕනෙලු. ආ මහාන කරන්න කියලා. දැන් ඉතින් මහාන කළා. දැන් මෙයාගේ දැන් මෙයා මහාන වුණේ මොකේද? ධර්මයේ සොරකම් කරන්න. දැන් මහාන වෙලා දැන් මෙයා දැන් ඉතින් ධර්ම හොඳට අහගෙන ඉන්නවා. දැන් මෙයාට හොරකම් කරන මතකද ගන්න එපා නේද? ආ පොත්පත් තියෙන ලියගන්න. දෙවෙනි මෙයා අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට ඔය අතරේ මෙයාට පේනවා මේ වික්ෂූන් වහන්සේලා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම මහාන වෙච්ච කාරණේ සම්පූර්ණ කරගත්තා. බොහොම හොඳයි කියනවා. ඒ කියන්නේ ඒක තේරුම මොකද්ද? ඔව් මම දැන් කෙලිස් මුදුනා කියනවා. මෙයා දුවගෙන යන යාගාවට. ගිහලා මේ වහන්සේ කොහොමද මේ කරගත්තේ? අහනවා. අහලාන මේ දැන් ඔබ වහන්සේ කියවනේ බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ඔබ වහන්සේ දැන් රාතන් වහන්සේ නමක් කියලා. ඔව් කියනවා. ඉතින් ඔබ වහන්සේට මේ 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්ද? බෑ කියනවා. ඔබ වහන්සේට පුළුවන් මේ දිවස් තියනවද? නෑ කියනවා. ඒතර ඔබ වහන්සේට මේ අනිත් අයගේ හිත බලන්න පුළුවන්ද? ඒ බෑ කියනවා. ඔබ වහන්සේට තියනවද කියලා අහනවා මේ අතීත ජීවිත බලන්න පුළුවන් ඒත් බෑ කියනවා. මොකක්ද ඕනේ කියලා අහනවන. අපි මේ මේ පඤ්ඤා විමුක්ත. අපි ප්‍රඥාවෙන්ම ප්‍රඥාව දිනු කරලා අපි මේක අවබෝධ කරගත්තා කියලා අනේ මට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් උභාසයට තේරුණත් එක නැත්ත් එක අපි ප්‍රඥා විමුක්ත කියනවා. ඊළඟ රාතන් වාස ළඟටත් යනවා. ඒකම කියනවා. ඊට පස්සේ මොකද වුනේ? දැන් මට හරි ගැටලුවක්. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මෙහෙම මෙහෙම ගියා. දැන් මොකද මෙයාගේ හිතේ තියෙන අරවත් එක්ක හොරකම් කරගෙන යන්නයි. අර සයිකික් පවර්ස් ටිකත් ඔක්කොම අරගෙන යනවා. ඊට පස්සේ ඉලපිය මම මෙන්න මේ නැහුවා. අහුවාම මේ මෙහෙම දේශනා කළ මේ මේ ඒගොල්ලෝ එහෙම නෑ කියනවා කිව්වා මේ සයිකික් පවර්ස් මොකුත් නෑ. නමුත් ප්‍රඥා විමුක්ත ප්‍රඥාව දිනු කරලා මේ කෙලෙසුන්ගෙන් නිදහස් වුණා කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේකේ තේරුම? බුදුරජාණන් වහන්සේ තර උත්තරේම දුන්නා. මොකද්ද කියේ ඔහේ මේක තේරුම් ගත්තත් නැතත් ප්‍රඥා යොමුත තමයි කිව්වා. අන්න එතකොට තමයි යට උනන්දු ඇති උනේ මේක අල්ලන්න ඕනේ කියලා. දැන් දාන්නේ නැතුව බලන්න බුදුරජාන් වහන්සේගේ ප්‍රකාශ වලින් පුද්ගලයා ඕන් කරන්ට ගන්නවා. ඊට පස්සේ කියන අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේක තෝරලා දෙන්න කියනවා මට පැහැදිලි නෑ කියනවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරගෙන යනවා අවසන් වෙනකොට රහතන් වහන්සේ තමක් වෙනවා ඊට සිත්තලම වැඳ වැටෙනවා අනේ ස්වාමීනි මට සමා වෙන්න. මම මේ ධර්මයේ අවබෝධ කරන අදහසින් මහණුනා නෙමෙයි කියනවා. මම මේක හොරකම් කරන්න යන්න කියනවා ආවේ. නමුත් මට දැන් තේරෙනවා මට සමා වෙන්න. ඉතින් බුදුරජාණන්සේ සමාව දෙනවා. දැන් මේකේ මොකද්ද පේන්නේ? ඒ කියන්නේ කෙනෙකුට තියෙනවා නම් නෝනින් විමසීමේ හැකියාව අර ලක්ෂණ තියෙනවා නම් අර ධර්මයේ දැන් බලන්න ස්වාඛාත කියන එක බුදුරජාණන් වහන්සේ මලාකට දේශනා කළා. ඊළඟ වචනේ මොකද්ද? සම්දිප්තික කියන්නේ මේ ජීවිතේදී අවබෝධ කරන්න පුළුවන් එකක්. අකාලික කියන්නේ ඔව් ඕනෑම කාලයක අවබෝධ කරන්න පුළුවන් එකක්. අතර ස්වාකාත සම්දිප්තික අකාලික කියන කර්ම හතර නිකන් බාහිර බාහිර වගේ පේන්නේ. ඉතුරු ටික ඔක්කොම ශ්‍රාවකයා ඇතුළට එන්න ඕනේ ඒවා. මොනවද ඒ? ඒ පස්සේ කැවිත් බලන්න. ඊළඟට ඕපනායක තමා තුළට පමනවා ගන්න ඕනේ. පුද්ගලිකව. ඊළඟ එක මොකද්ද? පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. විඤ්ඤෝ කියලා කියන්නේ නුවණැති මිනිසයා. නුවණ තියෙන කෙනා a wise person විඤ්ඤු කිනක තේරුම විඤ්ඤුහි කියන්නේ නුවණැති මිනිසෙන් විසින් පච්චත්තං වේදිතබ්බෝ වෙන්ගෙන් වශයෙන් ආවෝද කළ යුතුයි ඒකේ බෙදා ගන්න බෑ ඒක දැන් මම ශ්‍රද්ධාව ඇති වුණා ඒකින් කොටස තව කෙනෙකුට දෙන්න බෑ එයා වෙන්නම ඇති කරගන්න ඕනේ තව කෙනෙකුට ශීලයේ තුන ඒ සීලය වෙනකරුට දෙන්න බෑ. එයා වෙනම ඇති කරගන්න ඕනේ. තව කෙනෙක් සමාධිය ඇති කරගත්තා. ඒ සමාධිය තව කෙනෙකුට දෙන්න බෑ. එයා වෙනම ඇති කරගන්න ඕනේ. ප්‍රඥාවත් එහෙමයි. මේ නිසා තමයි මේ පෞල් පිටින් නිවන් දකින්නවා කියන එක කෙරෙන්නේ නැත්තේ. දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේගේ ඒ ගිහි කාලේ යසෝදරා දේවිය හිටපු පවුල ඉතින් යසෝදරා භික්ෂුණියක් වෙලා රහත් භික්ෂුණියක් බවට පත් වුණා. රාහුල කුමාරයා රහතන් වහන්සේ නමක් වුණා. යසෝදරාගේ අයියා දේවදත්ත නිරේ ගියා. යසෝදරාගේ තාත්තා සුප්‍රබුද්ධ උන්දත් නිරේ ගියා. එතකොට අපිට මේකෙන් පේන්නේ මොකද්ද? අපිට ඕන ඕන හැටියට පවුලේ කට්ටිය ගන්න බෑ. සමහරව හිතනවා අනේ අපේ අම්මවත් මේකට ගන්න නැත්නම් අපේ මහත්තයාව මේකට ගන්න නැත්නම් අපේ නෝනව ගන්න නැත්නම් අපේ ළමයිව ගන්න නැත්නම් එහෙම ගන්න බෑ. ඇයි ඒ? පච්චත්තං වේවිතබ්බෝ විඤ්ඤෝහි නූල තියෙන එක්කෙනා තම තමාට ආවේනික උත්සාහයෙන් වීරියෙන් ධෛර්යයෙන් තමන්ගේ දෙයක් හැටියට අවබෝධ කරගන්නවා. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ ලක්ෂණ මේ ඉතිහාසෙත් එක්ක අපි ගල්පල බලන්න ඕනේ. දැන් අපි 2550ක ඉතිහාසයක් තියෙනවා මේ ධර්මයට. මේ ධර්මයේ මේ ලක්ෂණ තිබීම නිසා තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල මේ අපිට හැමතිස්සෙම පේනවා ඉතිහාසය තුල ඒ නුවණ තියෙන එක්කෙනා මේ ධර්මයේ අවබෝධ කරගන්නවා. එතකොට පින්වත්නි අනේ ධර්මයේ කෙරෙහි අපි පහදින්න ඕනේ. ඒතරේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ ලක්ෂණ වලින් යුතු ධර්මයේ තමයි දුක නම් වූ ආරි සත්‍යය. දැන් මේ දුක නම් වූ ආරි සත්‍යය බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රමයට විවිධ වචන වලින් විවිධාකාරයෙන් විස්තර කර කර විස්තර කර කර දෙනවා. ඒතර නුවණ තියෙන කෙනා මොකද කරන්නේ දුක නම් ආරි සත්‍යය. අවබෝධ කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය නම් වාරි සත්‍ය. මොකද දුක්ඛ සමුදය කියන්නේ? තණ්හාව. තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව. කාම තණ්හා කියන්නේ තීරණය. කාම තණ්හා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහට තියෙන ආසාව. දැන් කාම තණ්හාව තියෙන වෙලාවට අපිට භව තණ්හාව හොයන්න බෑ. විභව තණ්හාවත් හොයන්න බෑ. ඒ දැන් අපිට මතුවලා තියෙන්නේ මොන තණ්හාවද? කාම තණ්හාව නිසා. කාම තණ්හාව බැඳිලා තියෙනනේ කාමච්ඡන්දයත් එක්ක. නීවරණයක් එක්ක තමයි තියෙන්නේ. එතකොට විභව තණ්හා කියන්නේ භව තණ්හා කියන්නේ මේ පැවැත්මට තියෙන ආසාව. විභව තණ්හා කියන්නේ නැවැත්මට තියෙන ආසාව. එතකොට මේ මේ තුනම නැති වෙන්න ඕනේ ධර්මය නිවන කරා යන්න නම්. දැන් කාම තණ්හා කියන්නේ කාම තණ්හා කියන්නේ මේ කාම පංචකාම වලට තියෙන ආසාව. භව තණ්හා කියන්නේ පැවැත්මට තියෙන ආසාව. දැන් කෙනෙකුට අවබෝධයක් නැත්තම් හිතන්නේ හිතන්නේ කොහොමද මේ මේ මේ නිවනට තියෙන ආසාව විභව ගන්නවා කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට නෑ එහෙම වෙන්නේ නෑ නිවන නිවන කරා යන්න නම් මේ තණ්හා තුනම ප්‍රහාණය වෙන්න ඕනේ සමහරු මගෙන් අහනවා මේ ඉතින් නිවනටත් අපි අවබෝධ කරන ආස කරනවානේ ඒ කියන්නේ යාට ඕනේ වාදයක් දැන් අපි ගත්තොත් අපිට අසනීපයක් හැදිලා ඉන්නේ අපි මේ අපි බලාපොරොත්තු වෙන අසනීප සනීප කරගන්නේ ඒ වෙනින් අපි මේ වෛද්‍යවරු පස්සේ දුවන බෙහෙත් කරනවා. ඉතින් අපි මේ බෙහෙත් වලට ආසාවෙන් දේ කරන්නේ. අපිට ඕනේ සනීප වෙන්නනේ. ආන් ඒ වගේ තමයි මේ නිවන කරා යනවා කියන එක දුකින් නිදහස් වීමේ අවශ්‍යතාවයත් එක්ක වෙන එකක්. දුක අවබෝධ වීමෙන් වෙන එකක්. දැන් අප ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට නුවණින් විමසීමස බලන්න කියලා. දැන් නුවණ ඉංග්‍රීසියෙන් බලන්න කියනවා ඇස ගැන කන ගැන නාසය දිව කය මනස ගැන බලන්න කියනවා ඊළඟට මේ නුවණ ඉංග්‍රීසියෙන් බලන්න බලන්න බලන්න අපිට මේකේ අනිත්‍යයි මේක දුකයි මේක මේ මේ තමාගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් කියලා අවබෝධ වෙන්න වෙන්න අපිට මේකේ නිදහස් වෙන්න ඕන වෙනවා අවබෝධ වෙන්න වෙන්න තමයි ඕන වෙන්නේ අවබෝධයක් අවබෝධයක් නැතුව ඕන වෙන්නේ නැහැ එතකොට මේ අන්නේ නිදහස් වෙන්න ඕනේ වෙන්නේ දුක අවබෝධ වෙන්න ඕනේ. දුක අවබෝධ වෙනකොට තමයි දුකට ඇලුම් කිරීම අතාරින්නේ. දුකට ඇලුම් කිරීම අතාරියොත් තමයි දුකෙන් නිදහස් වෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ හොඳ ලස්සන උපමාවක් දේශනා කරනවා මෙහිම මේ අන්ධ මිනිසෙක් හිටියා. ඒ අන්ධ මිනිසයාට ඕන වුණා මේ ලෝකේ තියෙන ලස්සනම ඇඳුම ඇඳ ගන්න. ඉතින් යාළුවන්ට කියනවා මට මෙහෙම ලෝකේ මේ ලස්සන ඇඳුමක් අඳින්න ඕනේ මට. ඉතින් මොකද කරන්නේ? හා අපි අඳුමක් දෙන්නම් කියලා මොකද කරන්නේ? මේ අන්ධ මිනිසයාට අඳිනවා කැත්තම කැත ඇඳුමක්. දැන් ස්පේන් නෑනේ. දැන් මෙයා මේ බාචු වගේ එල්ලගෙන දැන් මෙයා ටවුමට යනවා. ගිහලා කියනවා මේ මේ බලාපල්ලා මගේ ඇඳුමේ ලස්සන. දැන් යාට පේනවද ඒක? ඒ අන්දනේ අනිත්‍යත්මයා මොකද සතුට කරන්න කියනවා අත ගාලා හරි වගේනේ හැබැයිම ලස්සන ඇඳුමක් කියනවා ඒ හැමෝම යාටම එයාගේ අදහසටම තල්ලුව දුන්නා මිසක් මේක කියන්න විදියක් නැහැ නේ අර්ථ පේන්නේ නැහැ නේ දොස්තර මාත්‍ය මොකද කරන්නේ මෙයා මෙයාට ඇස්වලට බෙහෙත් දානවා දැන් ඇස්වලට බෙහෙත් දානකොට දැන් දැන් S2 පේන්න පටන් ගන්නවා. එතකොට එයා ඉස්සෙල්ලාම බලන්නේ මොකක් දිහාද? ඇඳුම දිහා බලද්දි මෙයාට පේනවා මෙයා ලස්සනයි කියලා හිතාගෙන හිටියට මෙයාව රවට්ටල බාචුවක් අඳලා. එතකොට එයාට මොකද හිතෙන්නේ? මේ මාව සංකෝච බොහෝ කාලයක් තිස්සේ වංචා කරගෙන හිටියා කියලා. මේ වගේ තමයි දුක අවබෝධ වෙනකොට අපිට එදාට අවබෝධ වෙනවා මේ ඇස කන නාසය දිවකය මනස අපි වංචා කරලා තියෙනවා කියලා. පංච උපාදාන ස්කන්ධය විසින් අපිව රවට්ටලා තියෙනවා කියලා. එදාට තමයි අපි දකින්නේ. එදාට අපි මේක අතාරිනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එයා කාමතණ්ණා, භවතණ්ණා, විභවතණ්ණා තුනම ප්‍රහාණය කළ යුතු දෙයක් කියලා අවබෝධ කරගන්නවා. ඊළඟට දුක්ඛ නිරෝධාරය සත්‍ය නිවන නිවන ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා තණ්හක්කයෝහි ක්‍රාද නිබ්බාණං නිවන කියලා කියන්නේ තණ්හාව නැතිවීමමයි. ඒතර දැන් තණ්හාව නැතිවීම තමයි නිවන අවබෝධ වීම කියන්නේ. දැන් තණ්හාව තණ්හාව නැති වුණා නම් නැති වුණා කියලා අවබෝධ කරගන්නවා. එතකොට මේ අවබෝධය ඒ අවබෝධයට වචනයක් කියනවා විමුක්තිය කියලා. දැන් දුක අවබෝධ වෙනවා. ඒ අවබෝධයට කියනවා විද්‍යාව කියලා. තණ්හාව නැතිවීමට කියන තණ්හාව නිරුද්ධ වෙලා නිවන අවබෝධීමට කියන විමුක්තිය කියලා. ඒකට විද්‍යා විමුක්ති කියන දෙක තමයි රහතන් වහන්සේට තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර කර කර දෙනවා දුක නම් වාරි සත්‍ය දුක්ඛ සමුදය නම් වාරි සත්‍ය දුක්ඛ නිරෝධය නම් වාරි සත්‍ය ඊළඟ ආරි සත්‍ය මොකද්ද දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍යය තමයි අර කියපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම ආйти වන්නේ එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ওই ලක්ෂණ වලින් හෙබි ඒ කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර කරන. දැන් අපි ගත්තොත් එීම ආර්ය ශ්‍රාගික මාර්ගය ගමු. දැන් ආර්ය ශ්‍රාගික මාර්ගේ ආරම්භ කරන්න මොකින්ද අපි? සම්මා දිට්ඨි. ඊළඟට සම්මා සංකප්ප. ඊළඟට සම්මා වාචා. ඊළඟට සම්මා කම්මන්ත. ඊළඟට සම්මා ජීව. ඊළඟට සම්මා වායාම. ඊළඟට සම්මා සති. ඊළඟට සම්මා සමාධි. මේ ආරියෂ්ඨාංගික මාර්ගය එවිට පටන් මේ ආරියෂ්ඨාංගික මාර්ගය තුල මේ හික්මෙන ක්‍රම තුනක් තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා. එතකොට අපිට ඉස්සල්ලාම නිකන් පේන්නේ ආරියෂ්ඨාංගික මාර්ගයේ සලස්ම දිහා බලුවම ප්‍රඥා ඉස්සලා තියෙනවා කියන්නේ. ඇයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක තමයි ප්‍රඥා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන තුන තමයි සීල. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන එක තමයි සමාධි. ඒකට බැලූ බැලමට පේන්නේ කොහොමද? සීල සමාධි ප්‍රඥා වගේද ප්‍රඥා සීල සමාධි වගේද? මේකට සමහර රැවටෙනවා. රැවටිලා කියන සීල සමාධි ප්‍රඥා නෙමෙයි ඔක තියෙන්නේ. ඔක තියෙන්නේ ප්‍රඥා සීල සමාධි කියනවා. ප්‍රඥා සීල සමාධි නෙමෙයි සීල සමාධි ප්‍රඥා. මේකට සම්මාදිට්ඨිය ඉස්සරහට නම් තියෙන්නේ. ඒ ප්‍රඥාවට අයිති එක ඉස්සරහ ඉස්සරහ ඉස්සරහට අරගෙන තියෙන්නේ මේකයි. මේ ශ්‍රාවකයාට අවබෝධයෙන් යුක්ත සීලයක් පිණිසත් අවබෝධයෙන් යුක්ත සමාධියක් පිණිසත් අවබෝධයෙන් යුක්ත ප්‍රඥාවක් පිණිසත් මූලික පදනම සකස් කරන්නේ පළවෙනි මාර්ගාංගේ මොකද්ද සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියෙන් යුක්ත ශ්‍රාවකයා තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගයට උවමනා කරන සීලය සම්පූර්ණ කරන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්ත ශ්‍රාවකයා තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගයට උවමනා කරන්නා වූ සමාධිය සම්පූර්ණ කරන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්ත ශ්‍රාවකයා තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් යුක්ත වූ ප්‍රඥාව සම්පූර්ණ කරන්නේ. එතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගය සම්පූර්ණ වුණොත් සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ වුණොත් ඊළඟට ඊළඟ එක ලැබෙනවා. මොකද්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඊළඟට සම්මා ඥාන සම්මා විමුක්ති රහතන් වහන්සේට ලැබෙනවා මේ දෙක දැන් එතකොට එතකොට ඒකට කියනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන වහලා තියෙන දේ වචන සීල සමාධි ප්‍රඥා ගාවට විමුක්ති විමුක්ති ඥාන දර්ශනය. සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ වුණාට පස්සේ විමුක්ති නිවන. විමුක්ති ඥාන දර්ශන නිවන අවබෝධය බවට තියෙන අවබෝධය. එතකොට ඒ කරුණු 10න් යුක්තයි රහතන් වහන්සේ. ආර්ය ස්ථානික මාර්ගයේ සම්පූර්ණ වීම තුළ ඉතුරු එක වඩන එකක් නෙමෙයි වැඩුණ එකක්. සම්මුක්ති විමුක්ති ඥාන දර්ශන. එතකොට අපි මේකෙන් ඒ විදිහට පැහැදිලි කරගන්න ඕනේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල සීල සමාධි ප්‍රඥා තියෙනවා කියලා. ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල සම්මාදිට්ඨිය හරියට තිබුණේ නැත්නම් සීලය කියලා එක එක ඒවා කරනවා. සීලය කියලා පංච සීලෙත් කරදි විදිහට විස්තර කරයි. ඊළඟට සීලය කියලා සීල් නොවන දේවල් සීලය කියලා පටලවා ගන්නවා. සීලට අයිති දේ හරියට අඳුනගන්නේ නැහැ. ඊළඟට සම්මා සමාධියට එන්න බැරුව යනවා. ඒ ඒ කියන්නේ ආර්ය ශ්‍රාගික මාර්ගයේ මාර්ගාංග එකක්වත් ඇති කරගන්න හම්බ වෙන්නේ සම්මාදිට්ඨිය නැත්තම්. ඒකයි සම්මාදිට්ඨිය ආර්ය ශ්‍රාගික මාර්ගයේ සම්මාදිට්ඨිය එකයි ඉදිරියට මේ මේ අරගෙන තියෙන්නේ නිවන් මාර්ගයේ. එතකොට පින්වත්නි සම්මාදිට්ඨිය හරියට තිබුණොත් තමයි සම්මා සංකල්පය ඇති වෙන්නේ. සම්මා සංකල්පයේ ඔය අපේ ඉදිරියට අපිට හිමිටීමට ඒවා තෝරගන්න පුළුවන්. මොකද බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විස්තර කරන ඒ දහම් කරුණු අපි ඉගෙනගෙන ඒ දහම් කරුණු කෙරෙහි අපේ හිතේ ඇතිවෙන්න ඕනේ පැහැදීමක්. ඒ පැහැදීම ඇති වෙලා තමයි මේ ධර්මයේ කෙරෙහි මේ අපේ චිත්ත ප්‍රසාදය ඇති වෙන්න ඕනේ. එතකොට තමයි අවබෝධයෙන්ම තෙරුවන් සරණ යනවා කියන්නේ ඒකට. දැන් අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ යනවා කියන්නේ දැන් හරියටම අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගියොත් ඊට පස්සේ අපි මේ ඒ ධර්මයයි ලෝකයේ අනිත් දේවල් දේවල් අතර වෙනස හොඳට තේරුම් ගන්නවා. දැන් අපි ගමු මේ ආලෝකය ගැන දන්න එක්කෙනාට අඳුරයි එළියයි අතර වෙනස දකින්න බැරිද? පුළුවන් නේද? ආලෝකය ගැන දන්නේ නැති එක්කිනාට අඳුර එළිය ගැන වඳ බෑ. ආලෝකය ඒ වගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැති එක්කිනා අනිත් ආගම් දිහා බලලා කියන ඒවයිත් තියෙන හොඳ දේවල්. අරගෙත් තියෙන හොඳ දේවල්. අරගෙත් තියෙන හොඳ දේවල් කියන මිසක් වෙනස දකින්නේ නැහැ. දන්නේ නැතුව කියන්නේ මේ විද්‍යාවෙත් තියෙන බුද්ධාමනේ. ඔහොම කියන මෝඩය ඉන්නේ හරියට. මේ මේ මේ මේ මේ විද්‍යාවෙන් ඔප්පු වෙන්නේ මේ අලුත් පරීක්ෂණ බුද්ධාමනේ ඔප්පු වෙන්නේ. කීකී කියලා මේ හරිම මොඩයි ඉන්නවා. ඒතර එකෙන් පේන්නේ අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ලෝකේ වෙනම දකින්න බැරි තමයි. නමුත් හරියටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය බැලුවොත් එහෙම අපි හදාරලා විමසලා නුවණින් විමසලා බැලුවොත් අපිට පේනවා මේ ලෝකේ වෙන කිසිම ධර්මයකට මේ ධර්මයේ සමාන කරන්න බෑ. සමාන කරන්න බෑ. රතන සූත්‍රයේ තියෙන්නේ කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි කයං කියන්නේ ඔව් කයං කියන්නේ ක්ෂේ කරන්නා වූ සියලු තණ්හා ආදී කෙලෙස් ඡේ කරන්නා වූ විරාගං නොවැල්මැති කරන්නා වූ කයං විරාගං අමතං අමරණීය වූ අමෘතය නිවන නිවන පණීතම් ප්‍රණීත වූ නිවන ලබා දෙන්නා වූ යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ සමාහිත සිත්තේ සාකි මුනිගෙන් වහන්සේ යම් ධර්මයක් වදාළසේක්ද නතේන ධම්මේන සමත්ති කිංචි. ඒ ධර්මයට සමාන කිසිවක් නැත. එතකොට අන්නේ ධර්මයට සමාන කිසිවක් නැහැ කියලා අපිට පැහැදුනොත් ඒ පැහැදිච්ච කෙනාට පුළුවන් මුසල්ලන චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්න අර ධර්මයේ කෙරෙහි. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? වෙන වෙන දේවල් අහනකට හිතෙනවා මේ මේකමනේ තියෙන්නේ අරකේ තරකන තියෙන්නේ මේකේ කියලා එයාට අර මේ වෙන් වශයෙන් දකින්න බැරුව යනවා. අවබෝධයෙන්ම මේක තේරුම් ගත්තොත් එයාට වෙන් වශයෙන් තේරුම් ගන්න පුළුවන් මේ ධර්මයේ තියෙන මේවා මේ ලෝකෙ වෙන කොහේවත් නැහැ කියලා. අන්න එතකොට තමයි එයාට නොසෙල්ලෙන චිත්ත ප්‍රසාදය ඇතිවන්නේ. එහෙම නැත්නම් ඉන්නේ මොකද්ද? අපි කියමු දැන් ඔන්න බෞද්ධ කියලා අපි කියාගෙන ඉන්නවා. තව කෙනෙක් මේකට විරුද්ධව මොකක් හරි කියනවා. මෙයා මොකද කරන්නේ? එයා සක්ක ගහනවා. ඒකත් හරි තමයි. බයිනකට හරි තමයි කියන එක. මොකද හේතුව? එයාට ඒක නිවැරදිව ස්ථාවරේ ඉන්න බෑ. ඊට පස්සේ කවුරුරි මොන හරි විරුද්ධව කිව්වොත් ඊට පස්සේ එයා ගන්නවා ඒ විරුද්ධ කියපු වචනේ. අරගෙන එයා කියාගෙන යනවා. මේ වගේ වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි අවබෝධයෙන් පැහැදුනේ නැත්තම් ඒ නිසා පින්වත්නි අවබෝධයෙන් පැහැදෙනවා කියන එක මිනිසියෙකුට කරගන්න ලැබුණොත් මං හිතනවා එයා මේ ලෝකේ ඊටාම පින්වන්ත කෙනෙක් කියලා. වාසනාවන්ත කෙනෙක් කියලා. මේ අවබෝධයෙන් පැහැදීම ඇති කරගත්තොත් ඒ පැහැදීම දැන් අවිච්ඡ ප්‍රසාද කියන්නේ අපි උපමාවක් කියවනේ මොකක් වගේ දෙයක් තියෙන්න ඕනේ? ඉන්ද්‍ර කීලයක් වගේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම තියෙන්න ඕනේ ඉන්ද්‍ර කීලයක් වගේ. ඒ ඉන්ද්‍ර කීලයක් වගේ තියෙන්න පුළුවන් වෙන්නේ ධර්මයේ දැනගත්තොත් විතරයි. ධර්මයේ දන්නේ නැත්නම් ඒ ඉන්ද්‍ර කීලයක් වගේ පැහැදීමක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. මේ නිසා පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල ওই ලක්ෂණේ තියෙන බව මොකක්ද ඒ ස්වාක්කාත සම්දිත්තික අකාලික ඒහිපස්සික රූපනායික පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝ කියන ලක්ෂණේ යුක්තයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මම ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ ඒ ධර්මයයි කියන කාරණේට එන්න ඕනේ. එතකොට ඔය දැන් ওই විදිහට ධර්මයේ ගැන තේරුම් ගන්න හිත පහදවන් පහදින්න නම් අපිට යම්කිසි නුවණක් ඕනේ නේද? දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මාගේ මේ ධර්මයේ කවුරුන් උදෙසා කියලාද? ප්‍රඥාවන්තින් උදෙසා කියලයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හඳුනාගන්නේ කවුද? ප්‍රඥාවන්ත කෙනෙක්. ප්‍රඥාවන්ත කෙනෙක් තමයි මේ ධර්මයේ හඳුනාගන්නේ. ප්‍රඥාවන්ත කෙනා අපිට හොයන්න බෑ එක පාට මොන විදියද කියලා බුදුරජාණන් වහන්සේ කාල් මං කිව්වේ දැන් ඉඳුල්පත් කණ්ඩාපු ආච්චි බත් කන්නම මහාන වෙච්ච ආච්චි රාතන් වහන්සේ නම කුණි කොහොමද එතකොට මේ ආච්චි තුල ප්‍රඥා තිබුණ නැද්ද තිබුණා සත්‍යක කියලා හිටියේ ඒ කාලේ හරි ඉස්කෝල කෙනෙක් ඒ කාලේ තිබිච්ච ඩිග්‍රීස් ටික ඔක්කොම ගහලා කොච්චරද පඬිත වැඩිකම එයා බඩට ලොකු පටියක් බැඳගෙන හිටිය විශාල බෙල්ට් එකක් පඬිතකම බඩටත් බෑලා. එතකොට ධර්මය ඇල්ලුවද? නෑ. ධර්මය ඇල්ලුවේ නෑ. බුදුජානසි දමණය කළා. දමණය කරපු නිසා මේ කියනවා බුදුරජාන් වහන්සේ මං හිතන්නේ අන්තිමට සරණ ගියා මට මතක හැටියට. නමුත් වේගෙන් ධර්මය අල්ලන්නේ කවුද මේ අහිංසක පැත්තලින් අහිංසක අය? බුදුරජාන් වහන්සේ කාලේ දවසක් එක්කෙනෙක් ඒ වගේම 100 කෙනෙක් මේ බත් කන්න හොය හොය යනවා තන. අනිකට සිඳේක වට වෙලා ඉන්නවා. හිතුව මේ කෑම විදින තැනක් වෙන්න ඇති කියලා ගියා. ගියාම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න දැන් පිරිසත් එක්ක ධර්ම දේශනා කරමින් ඉන්නවා. මෙයා බැලුවා මේ කෑම දෙන තැන නෙමෙයිනේ. ආපු එකකින් මම මොනවද කියන්නේ කියලා අහගන්න ඕනේ කියලා අයින් එකකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ දැක්කයි වෙලේ මෙයා තමයි මෙතන ඉන්න අයගෙන් වේගෙම ධර්මය අල්ලන්නේ කියලා. ධර්ම දේශනා කළා ධර්මය අවබෝධ කළා යා. සෝතාපන්න වුණා. ඒකට අපිට පේනවා මේ ප්‍රඥාවන්ත මිනිසයා එයා උපතින් ගේන්න ඕන එකක් මේක තියෙනවා කියලා. උපතින් ගේන්න ඕනේ නෝනින් කල්පනා කරන්න පුළුවන්කම. ඒක මේ බලෙන් දෙන්න බෑ කියලා අපිට නිකන් තේරුම් ගිලා තියෙනවා දැන්. දැන් අපි දන්නේ නැහැ හැබැයි අපිට ඒක කොච්චර දුරට තියෙනවද කියලා ඒක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම ධර්මයෙන්ම විමසීම විමසීමස බලන්න ඕනේ. හැබැයි මෙහෙම එකක් අපිට ඒක ගැන හිතන්න පුළුවනි. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන එක්කිනාට ඒ ධර්මයේ මතක හිටිනවා. මතක හිටිනවා කියන්නේ තේරුම කටපාඩම් හිටිනවා කියන නෙමෙයි. ඒ ධර්මයෙන් මේ මෙන්න මේ විදිහට මම මේ ජීවිතය ගැන බලන්න ඕනේ කියන පණිවිඩය යනවා. ඊට පස්සේ ඒ විදිහට නෝනින් උසන්න පටන් ගන්නවා. අවබෝධ වෙන ඒකයි ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ මේ ප්‍රඥාවන්ත කෙනා ප්‍රඥාවන්ත කෙනාගෙන තියෙන්නේ කොහොමද? මුහුත්තම් පිච්චේ විඤ්ඤෝ අන්විඤ්ඤෝ කියන වචනයම මුහුත්තම් පිච්චේ විඤ්ඤෝ පණ්ඩිතම් පෛරුපාසති කිප්පන් ධම්මං විජානාති ජීවහා සූපරසඤ්ඤත විඤ්ඤෝ කිය අර බුද්ධිමත් එක්කෙනා මොහොතක් හරි මේ නුවණ තියෙන කෙනෙක් වැසුරු කරනවා නම් වහා ධර්මය අවබෝධ කරගන්නවා ව්‍යංජන රසී දන්නා දිව වගේ ඊළඟට තියෙනවා යාව ජීවම්පි චේ විඤ්ඤෝ යාව ජීවම්පි චේ බාලෝ පඬිතම් පෛරුපාසති අඥාන පුද්ගලයා මුළු ජීවිත කාලෙම ඇසුරු කළා මුසෝ ධම්මං විජානාති යා ධර්මය දකින්නේ දබ්බේ සූපරසඤ්ඤතා මේ හොද්දි දාපු හැන්දක් වගේ කියනවා. එතකොට අපිට පේනවා මේ අපිට වාසනාව කියන එක තියෙන්න ඕනේ. මේ ධර්මය අවබෝධ කරගන්න. හැබැයි වාසනාව පිටට පේන්නේ අපි තුලත් තියෙන බව අපි දන්නේ ඒකයි. අපි තුල මේ වාසනාව තියෙනවා කියලා දැනගන්නේ අවබෝධයෙන්ම ශ්‍රද්ධාවේ පිටුපු දවසට. අවබෝධයෙන් ශ්‍රද්ධාව පිටුපු දවසට අපිට තේරුම් ගන්න පුළුවනි අපිට මේ ධර්මයේ ඔව් මොකද හිත පහදින්න පටන් ගන්නේ වාසනාවට තමයි අයි නෝනේ මෙනෙහි කරනවනේ ධර්මයේ මෙනෙහි කරන මෙනෙහි කරන එකට මේ හිත පහදින්න පටන් ගන්නවා පහදින්න පටන් ගන්නකොට මේ ශ්‍රද්ධාව පිහිටනවා ඇද පේන්නේ දැන් සමහරව ඉන්නවා මේ හොඳට අහනවා අහලා අහලා අහගෙන ඉඳලා මුඛාක් හරි ඇදයක් ගන්නවා උස්සරහට අරගෙන ඉවරලා මේ ඇදේ තමයි උලුප්ප උලුප්ප කතා කරන්නේ ධර්මය අල්ලන්න බෑ. බුද එක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා ධර්මයේ ඇද හොයන්න බනහනවා නම් එයා මේ කරුවල පැත්තේ තියෙන හඳ වගේ කියනවා. කරුවල පැත්තෙන් කරුවල වෙලා යනවා මිස කෙලිය වෙන්නේ නැහැ. ඇද හොයන්න ධර්මය අහනවා නම් දිය සිඳීගෙන යන තැනක ඉන්න මාළුවෙක් වගේ කියනවා. ඒ මාළුව මැරිලා නම් මිසක් වතුර හම්බ වෙන්නේ ඒ වගේ කියනවා මේ මේ ධර්මයෙන් ඈත් වෙලා යනවා. එනිසා ධර්මය අහනකොට අහන්න ඕනේ අවබෝධ කරනවා කියන අදහසින්. අවබෝධ කරනවා කියන අදහසින් අහන එකට කියනවා අට්ඨේකත්තා මානසිකත්තා ඕහිත සූතෝ ධම්මං සුනාති. මම මේක අවබෝධ කරගන්නවා කියන අදහසින් කන් යොමු කරගෙන බණ අහනවා. දැන් බුදුරජාන් වහන්සේ කාලේ ධර්ම අවබෝධ වුණේ ඒ අයට තමයි. මම මේක අවබෝධ කරනවා කියන අදහසින් කන් යොමු කරගෙන බණ අහන අහන එක්කයා තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. ඒ බුද්ධ දේශනා සඳහන් වෙනවා ඒක යම් කිසි කෙනෙක් එහෙම මේ දැන් අපි අහලා තියෙන ඔබ අහලා තියෙනනේ මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී මේ මිනිස්සු ආගමික මාර්ගපෙළඹ කියලා. ඒක වෙන හැටි දේශනා කරලා තියෙනවා. ඒ තමයි ওই අට්ඨීකත්වා මානසිකත්වා ඕවිත සෝතෝ ධම්මසනත් මනාකොට අවධානයේ 100%ක් යොමු කරගෙන කන් යොමු කරගෙන බණ අහනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එහෙම සවන් දෙනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන හඬ, ඒ හැකියාව, උන්වහන්සේගේ වචන ඔක්කොම ඉතින් බලපානවා. ඊට පස්සේ ඒ ආගෙන ඉන්නකොට මොකද වෙන්නේ? එයාගේ පංච නිවරණ සංසිඳෙනවා. සතර සතිපට්ඨාන හිත පීඩනවා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරන අවබෝධ වෙනවා. අන්න ඒකයි අහගෙන ඉඳිද්දි ධර්ම අවබෝධ වෙනවා කියලා කියන්නේ. හැබැයි අපි මේ ජීවිතේදී අපි එහෙම එකක් පුරුදු කරොත් අපිට ඒක නොවැරදීම මේ ජීවිතයට හෝ ඊළඟ ජීවිතයට උපකාර වෙනවා. එහෙම නැත්නම් අපිට ඒ අවස්ථාව අහිමි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගුණ අපි ඊයේ දවසේ ඉගෙන ගත්ත ගුණ නමය ශ්‍රද්ධාව ඇති කරගන්න ආකාරය ඉගෙන ගත්තා. අද අපි ඉගෙන ගත්තා උන්වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නේ කොහොමද? ධර්ම